බුද්ධික මහත්මයා විසරයි ස්වාමීන් වහන්ස ප්‍රශ්නයක් අහලා තියෙනවා YouTube එකේ අකිරිය දෘෂ්ටිය නිසා ඇතිවන චෛතසික මොනවාද? අකිරිය දෘෂ්ටිය නිසා ඇතිවන චෛතසික කියලා වෙනම වර්ගයක් නැහැ. ඉතින් ඒ පුද්ගලයාටත් සාමාන්‍ය අයට ඇති වෙන විදිහේ චෛතසික තමයි ඇති වෙන්නේ. ඒ දැන් අකිරිය දෘෂ්ටිය තිබුණා කියලා ඒ තනත්තා තුළ කිසිම කුසල් සිතක් ඇති වෙන්නේ නැහැ කියලා අපට කියන්න පුළුවන් කමක් නැහැ. අකිරිය දෘෂ්ටිය සහිතව ක්‍රියාත්මක වෙන හැම මොහොතකම එතනත්තගේ මනසේ මෝහ දිට්ටි. එතකොට දැන් අකුසල් සිත් 12ක් තියෙනවානේ. අකුසල් සිත් 12න් ලෝභ මූලික සිත් 8 මෙතනට ගණෙන්නේ නැහැ. ද්වේෂ මූලික සිත් 2 මෙතනට ගණෙන්නේ නැහැ. ඊට පස්සේ මෝහ මූලික සිත් 2යි තියෙන්නේ. උපේක්ඛා සහගත උද්දච්ච සංපයුක්ත සිත සහ විචිකිච්ඡා සංපයුක්ත සිත. එතකොට එයින් ප්‍රධාන වශයෙන් උපේක්ඛා සහගත විචිකිච්ඡා සංපයුක්ත සිත තමයි බහුලව ක්‍රියාත්මක වෙන්නේ මේ දිට්ඨියත් එක්කලා. එතකොට ඒතරත්තාට ඒ අකිරිය දෘෂ්ටිය පවතින අවස්ථාවේදී මෝහයත් එක්කලා දිට්ඨි චෛතසිකේ ක්‍රියාත්මක වෙනවා. ඔය උපේක්ඛා සහගත උපේක්ඛා සහගත උද්දච්ච සංපයුක්ත මේ උපේක්ඛා සහගත විචිකිච්ඡා සංපයුක්ත සිත ඒතරත්තට බහුලව ප්‍රයාත්මක වෙන්න පුළුවන් ඒ අවස්ථාවේ. අවසරයි ස්වාමීන් වහන්සේ අත්‍තරම මට ඇති ඔබ වහන්සේ දැන් ඔක දේශනා කරනකොට ඇති වෙච්ච ප්‍රශ්නයක්. ඒකට දැන් ලෝභ සහගත තියෙනවනේ අර මේ සිත් මේ මේ මේ ඔව් මේකත් එක්කම තියෙන. එතකොට ඒවට ඇති වෙන්න ඒවයි ඒ වැදෙත් එතකොට දැන් ලෝභ සහගත සිතකින් ක්‍රියාත්මක වෙන එකයි මම කියන්නේ. දැන් අනිත් අයට ඇති වෙනවා වගේම අනිත් සිත් ටික ඇති වෙනවා. එතකොට ලෝභ සහගත සිතෙත් දිට්ඨිගත සංපයුක්ත සිතක් තියෙනවනේ. එතකොට එයා ලෝභයෙන් ක්‍රියාත්මක වෙන අවස්ථාවල අර එයාගේ අකිරිය දෘෂ්ටිය ඒක ඇතුලේ තියෙනවා. දැන් අපි හිතමුකෝ හොරකමක් කරනවා කියලා. දැන් අකිරිය දෘෂ්ටිය තියෙන කෙනා අකිරිය දෘෂ්ටියත් එක්කලා අර හොරකම කරනකොට හොරකම් කළාට ප්‍රශ්නයක් නැහැ. එහෙම කළා කියලා මේකේ 아무තු දුක් විපාකයක් ඇති කරන්න. එතකොට අනිත් අය හොරකමට බය වෙලා හොරකමින් වළකින්න මේකෙන් අනිෂ්ට විපාකයක් ඇති කරනවා කියන අදහස නිසා. එතකොට මේතනත්ත හොරකම කරන්නේ ලෝභ සහගත සිතින් තමයි. ඊළඟට මේ තනත්තා කාමයේ වර්ධව හැසිරෙන ලෝභසහගත සිතින් තමයි. නමුත් ඒ වෙලාවේ ඔහුට පවතින අකිරිය දෘෂ්ටිය නෙමෙයි. හැබැයි අකිරිය දෘෂ්ටිය පාදක වෙලා තියෙනවා. අර මේ කරන ඒවා එකක්වත් කොච්චර හොඳ කළත් කොච්චර නරක කළත් ඒවා 아무තු විපාකයක් 아무තු ප්‍රතිඵලයක් නැහැ කියන වැටහීම ඇතිව ඒ වැඩේ කරනකොට එතකොට ඒ තනත්තාට දික්ටිගත සම්පයුක්ත ලෝභ මූලික සිත් ක්‍රියාත්මක වෙනවා. දැන් අපි අකිරිය දෘෂ්ටිය හැටියටම කෙලින්ම ගත්තොත් එතන මෝහ මූලික සිතක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඒ දෘෂ්ටියෙන් යුක්තව එයා අනිත් වැඩ කටයුතු කරනකොට ඊට අදාළව දිට්ඨිගත සම්පයුත්ත ලෝභ මූලික සිත ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි දැන් ද්වේෂය ගැන කතා කරනකොට ද්වේෂයේදී දිට්ඨිගත සම්පයුක්ත කතාවක් කියන්නේ. ඒකට හේතුව තමයි ද්වේෂයේදී අරමුණ සමග ගැටෙන අරමුණ ප්‍රතික්ෂේප කරන ගැට. එතකොට අරමුණ ප්‍රතික්ෂේප කරනකොට ඒ සමග අර දිට්ඨි චෛතසිකයට යෙදෙන්නට අවස්ථාවක් එන්නේ නැහැ. දිට්ඨි චෛතසිකය මොකද දිට්ඨිය කියලා කියන තැන අපි යම්කිසි දෘෂ්ටියක් ග්‍රහණය කරගන්නවානේ. ඒ ග්‍රහණය කර ගැනීම ලෝභ මූලික, මෝහ මූලික අවස්ථාවල තමයි ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ද්වේෂ මූලික අවස්ථාවේදී ඒ දිට්ඨියට එතන අවකාශයක් හිටින්නේ නැහැ.